ආත්පාසල් තියෙන කුහර කරගෙන අපිට දැන් කිසිම බයක් නැතුව ගිහිල්ලා ඔවුන පොලිසිය අපට පමුණලා නැත්නම් ඔවුන්ට නඩු පැවරීම දක්වා මහේසත් උසාවියක නඩු පැවරීම සඳහා යන ක්‍රියාදාමයකට ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි රුපියල් 50000ක දඩයක් හෝ නැත්නම් අවුරුද්දක සිරදනමක් කරන දෙආකාරයකින් එක ආකාරයකට හෝ දෙආකාරයකට ක්‍රියාත්මක කරන්න පුළුවන් දැඩි නීති මේ ව්‍යවස්ථාව තුළ නැත්නම් මේ ප්‍රඥප්තිය තුළ අපි ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මේ ඉරිදා දිනවල උදේ වරුවේ කහමාර දක්වා දහම් පාසල් නැත්නම් අපි ඉන්න දහම් පාසල් වලට බාධා වෙන විදිහට තියෙන ඕනෑම ටියුෂන් පන්තියක් අපිට වඩලන්න පුළුවන් දැනකට නීතිය හදලා තියෙනවා.